හැම කෙලෙස් නසන්නට දෙසූ සදහම් සබ්බාසව සූත්‍රය ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපේ ජීවිතයට අනතුරු සිදු කරලා කිලුටු කරලා දාන කෙලෙස් જાතියක් තියෙනවා. ඒ කෙලෙස් නිසා ලෝකේ සත්වයා විනාශ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට ඒ කෙලෙස් වලින් අත් මිදලා ජීවත් වෙන ආකාරය ඒ පිළිබඳව සඳහන් වෙන විස්තරයක් මේ දේශනාවට ඇතුළත් වෙලා තියෙන්නේ මේ සූත්‍ර දේශනාවේ නම සබ්බාසව සූත්‍රය මේ සූත්‍ර දේශනාව ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකාය 1 කියන උතුම් ග්‍රන්ථ රත්ණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආශ්‍රව තුනක් ගැන. ඒ තමයි කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. මේ ආශ්‍රවයන් තමයි අපට අනතුරු සිදු කරන්න මුල් වෙන්නේ. එතකොට නුවණ මෙහෙයවලා ඒකෙන් බේරෙන ආකාරය තමයි මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී ස්වාමීන් වහන්සේලාට සබ්බාසව සංවර පරියාය වෝ භික්කවේ දේසිස්සාමි පින්වත් මහණෙනි ඔබට සියලුම ආශ්‍රවයන්ගෙන් බේරී සිටින ආකාරය කියලා දෙන්නම් කියලා දේශනා කරනවා උන්වහන්සේ දේශනා කරපු ආකාරයට අපි හිටියොත් අපට ඒ ආශ්‍රවයන්ට ගොදුරු වෙලා විනාශය කරා යන්නේ නැතිව ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ගැන උන්වහන්සේ අපට පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. වටිනාම දේ මොකක්ද? අපි දන්නවා විශේෂයෙන්ම බුදු කෙනෙකුගේ නුවණ මේ ලෝකේ තියෙන අනෙක් ඥානයන්ට වඩා වෙනස්. මේ ලෝකේ අවශේෂ මිනිස්යන්ගේ දැනුම, බාහිර පොත්පත්, අනෙකුත් දේවල් ආශ්‍රයෙන් ගොඩනැගෙන අවබෝධයකින් තොර දැනුමක් තමයි බොහෝ විට තියෙන්නේ. ඉතින් මේ දැනුම නිතර වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු 35 දී බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු මොහොතේ ඉඳලා උන්වහන්සේගේ දැනුම සාමාන්‍ය ලෝකේ තියෙන දැනුමට වඩා විශේෂ එකක්. ඒ කියන්නේ උන්වහන්සේ Tamanගේ අවබෝධයෙන්මයි ඒ ධර්මය දේශනා කරන්නේ. ඉතින් අවුරුදු 45ක් මුළුල්ලේ වැඩ සිටිය උන්වහන්සේ සියලු අභියෝග සියලු කම්කටොළු සියලු පරිසර මැද උන්වහන්සේගේ බුද්ධ කෘත්‍ය කරගෙන ගියේ මේ ධර්ම දේශනාවලින්. ඉතින් ඒ සෑම දේශනාවකම තියෙන්නේ උන්වහන්සේගේ අවබෝධය. යෝනිසෝ මනසිකාරයේ නැත්නම් බෑ. උන්වහන්සේ අවබෝධයකින් තොරව එක වචනයක්වත් පාවිච්චි කරලා නැහැ. ඒ නිසයි මේ ලෝකෙ බාහිරින් ලැබෙන දේවල් අතර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අග්‍ර වෙන්නේ. ඒකට හේතුව ඒ තරම් අවබෝධයෙන් කතා කරපු කෙනෙක් අපට මුණ ගැහෙන්නේ නැහැ. ඉතින් හොඳට පැහැදිලි ඒ බුද්ධ දේශනා අපි ඉගෙන ගනිද්දී ඔබට හොඳටම පැහැදිලි වේවි මේ සබ්බාසව සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරය බැලුවාම උන්වහන්සේ කොයි තරම් අවබෝධයකින්ද කොයි තරම් කරුණාවකින්ද මේ දේශනා අපට කියා දෙන්නේ කියලා මේ ලෝකයේ මිනිසයන්ට දෙවියන්ට බාහිරින් ලැබෙන වටිනාම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ වගේම තමයි බාහිරින් එක කොච්චර වටිනා දෙයක් වුණත් අභ්‍යන්තරික වශයෙන් අපි සුදුසුකම් ලබලා නැත්නම් ඒ බාහිර වටිනාකමින් අපිට ප්‍රයෝජන ගන්න බෑ. ඉතින් ඒක බුද්ධ දේශනාවේ පැහැදිලිවම තියෙනවා. ඒක අපි ඔබට කියලා දෙනවනේ. උන්වහන්සේ ඒක උපමාවලිනුත් දේශනා කරනවනේ. හැන්දක් නොවි දිවක් වෙන්න අපි කොයිතරම් දහම් දැනුම ලබාගෙන සිටියත් දවස මුළුල්ලේ දහම් දැනුම ලබාගෙන සිටියත් ඒ අභ්‍යන්තර සුදුසුකම නැත්නම් හොද්දේ දාපු හැන්දක් වගේ කවදාවත් ඒ හැන්දට ව්‍යංජන රස දැනෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභ්‍යන්තර සුදුසුකම තියෙන කෙනා දිවක් වගේ. එයා ක්ෂණයකින් මේකේ රස දැනගන්නවා. ඉතින් අභ්‍යන්තර සුදුසුකම තියෙන්නේ කාටද කියන එක කාලයක් යනකොට තමයි තේරෙන්න පටන් ගන්නෙ. එක පාරටම හොයන්න බෑ. ධර්මය අල්ලන එක්කෙනා නැති කෙනා කාලයක් යනකොට තමයි ඔප්පු වෙන්නේ. ඉතින් මේ ධර්මය අල්ලන එක්කෙනාගේ අභ්‍යන්තර සුදුසුකම තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මානසිකාරය කියන එක අපි හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. සාමාන්‍ය අර්ථය තමයි නුවණින් විමසීම කියන එක. ඒකට තව කොටසක් එකතු කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව නුවණින් විමසීම කියලා. එතකොට විතරයි අභ්‍යන්තර සුදුසුකම නියම විදිහට පිහිටන්නේ. ඊට පස්සේ යාට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. දන්න කෙනාටයි දකින කෙනාටයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පටන් ගන්නෙ කොහොමද කියලා? ජානතෝ අහං භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි. පින්වත් මහණෙනි මේ ආශ්‍රවයන්ගේ ක්ෂය වීම ගැන කියන්නේ දන්න කෙනාටයි දකින කෙනාටයි. නෝ අජානතෝ නෝ අපස්සතෝ නොදන්නා නොදකින කෙනාට නොවේ. ඒ කියන්නේ හොඳ අවදියෙන් ඉන්න කෙනාට දන්න කෙනාට දකින කෙනාට තමයි මේ ආශ්‍රව ක්ෂය වීම දේශනා කරන්නේ කුමක් දන්න කෙනාටද කුමක් දකින කෙනාටද මේ සූත්‍රයේදී විස්තර කරනවා යෝනිසෝච මානසිකාරං අයෝනිසෝච මානසිකාරං මෙන්න මේ දෙක යෝනිසෝ මානසිකාරය මොකක්ද කියලා දන්න කෙනාටයි දකින කෙනාටයි අයෝනිසෝ මානසිකාරය මොකක්ද කියලා දන්න කෙනාටයි දකින කෙනාටයි තමයි ආශ්‍රව ශය කිරීමට දක්ෂතාවයක් ලැබෙන්නේ එකක් විතරක් දැනගෙන ඉඳලා මදි එතකොට එහෙමනම් එයා යෝනිසෝ මනසිකාරය විතරක් දැනගෙන ඉඳලා හරියන්නේ නැහැ. එයා අයෝනිසෝ මනසිකාරය තුල වෙන හානිය, අයෝනිසෝ මනසිකාරය තුල වෙන විපත, අයෝනිසෝ මනසිකාරය නිසා එයා කොහෙටද අරගෙන යන්නේ කියලා එයා දන්නා දකිනා කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමක්ද මේ දන්නා දකිනා දෙය? පින්වත් මහණෙනි අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනාට නෝපන් ආශ්‍රව උපදිනවා. උපන් ආශ්‍රව වැඩෙනවා. එතකොට එයා දන්නා දකිනා කෙනෙක් වෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනාට නෝපන් ආශ්‍රව උපදින්නේ නැහැ. උපන් ආශ්‍රව නැති වෙලා යනවා. එතකොට අයෝනිසෝ මානසිකාරයෙන් වෙන මේ විනාශයත් යෝනිසෝ මානසිකාරයෙන් වෙන යහපතත් කියන මේ දෙකම දන්නා දකිනා කෙනාට තමයි මේ කෙලෙස් නැසීම ජය ගන්න පුළුවන් වෙන්නේ. වෙන කෙනෙකුට කරන්න පුළුවන් කමක් නැහැ. දියුණු වෙන ක්‍රම 7යි. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙලෙස් නසන්න තියෙන ක්‍රම මේ ආශ්‍රව වර්ධනය වෙන්න නොදී ආශ්‍රව ප්‍රහාණය කිරීමට තියෙන ක්‍රම හතක් මේ දේශනාවේදී පෙන්වලා දෙනවා. 1. අත්ති භික්කවේ ආසවා දස්සනා පහතබ්බා. පින්වත් මහණෙනි ආශ්‍රවයන් තියෙනවා. දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතුයි. දර්ශනයෙන් කියන්නේ දැක්ම. දැක්ම කියන්නේ අවබෝධය. දෙක. අත්ති ආසවා සංවරා පහතබ්බා. සංවර වීම තුලින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. තුන. අත්ති ආසවා පටිසේවනා පහතබ්බා. නුවණින් විමසා සේවනය කිරීම තුලින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. 4. අත්ති ආසවා අදිවාසනා පහතබ්බා. ඉවසීමෙන් මොහුණ දීලා ඉවසීමෙන් දරාගෙන ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. 5. අත්ති ආසවා පරිවර්ජනා පහතබ්බා. තේරුම් අරගෙන දුරු කිරීමෙන් ඇසුරු නොකර අත්හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. 6. අත්ති ආසවා විනෝදනා පහතබ්බා. දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. 7. අත්ති ආසවා භාවනා පහතබ්බා. සමත විදර්ශනා භාවනා තුළින් සප්ත බොජ්ජංග දියුණු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. නිරයට යන්නෙත් එතකොට මේ ආශ්‍රව කියලා කිව්වේ අපි කරදරේ වැටෙන දේවල්. අපි විනාශ වෙන දේවල්. අපි අනතුරේ වැටෙන දේවල්. අයහපත සිදුවෙන දේවල්. නිබ්බේධික පරියාය සූත්‍රයේ ආශ්‍රවයන්ගේ ලක්ෂණ ගැන විස්තරයක් තියෙනවා. අත්ති වික්කවේ ආසවා නිරය ගාමිනියා. සමහර ආශ්‍රව තියෙනවා ඒ ආශ්‍රව Tamanගේ සිත තුල පවත්වාගෙන ගියොත් නිරය ගිහින් තමයි නවතින්නේ. ඒ ආශ්‍රව විසින් නිරයට එක් කරගෙන යනවා. අත්ති ආසවා පෙත්ති විසය ගාමිනියා. ඒ ආශ්‍රව විසින් තමාව പ്രേත ලෝකයට එක් කරගෙන යනවා. සමහර ආශ්‍රව තියෙනවා ඒ ආශ්‍රව තමා තුළ තිබීමෙන් තිරිසන් අපායට එක් කරගෙන යනවා. සමහර ආශ්‍රව විසින් මිනිස් ලෝකයට එක් කරගෙන යනවා. සමහර ආශ්‍රව විසින් දිව්‍ය ලෝකයට එක් කරගෙන යනවා. මේ හැම දෙයක්ම වෙන්න මුල් වෙන්නේ ආශ්‍රව. මේ ආශ්‍රව කෙනෙකුගේ සිතේ නැත්නම් ආසවක්කය නම් එයා පිරිණිවන් පානවා. එහෙමනම් ආශ්‍රව තිබීමෙන් තමයි මේ සත්වයාගේ සංසාර ගමන දිගින් දිගටම පවතින්නේ. දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ගැන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත් මහණෙනි මේ කරුණේදී අසත්පුරුෂයාව අශෘතවත් පෘථග්ජන කෙනාව හඳුනා ගන්න කියනවා. අශෘතවත් කියන්නේ ශ්‍රවණයෙන් ලැබිය යුතු දේ ලබාගෙන නැහැ. කොච්චර ධර්මය ඇහුවත් වැඩක් නෑ එයාට. ශ්‍රවණයෙන් ලැබූ දේ හැටියට පළමුවෙන්ම ශ්‍රද්ධා සම්පත්තියට එන්න ඕනේ. ශ්‍රවණයෙන් ලබාගත යුතු දේ ලබා ගන්නේ නැති කෙනා කොච්චර ඇහුවත් ශ්‍රුතවත් නෙමෙයි අශ්‍රුතවත් එතකොට ආශ්‍රිතවත් පෘ탁ජන කෙනා අරියාණං අදස්සාවි ආර්යයන් වහන්සේලාව අඳුනන්නේ නැහැ. අරිය ධම්මස්ස අකෝවිදෝ ආර්ය ධර්මයට දක්ෂ නැහැ. අරිය ධම්මේ අවිනීතෝ ආර්ය ධර්මයෙහි හික්මන්නේ නැහැ. සත්පුරිසානං අදස්සාවි. සත්පුරුෂයන් වහන්සේලාව අඳුනා ගන්න බෑ. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ. සත්පුරුෂ ධර්මයට දක්ෂ නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. සත්පුරුෂ ධර්මයේහි හික්මෙන්නේ නැහැ. එතකොට මෙයා තමයි ආශෘතවත් පෘ탁ජන කෙනා. එහෙමනම් ආශෘතවත් පෘ탁ජන කෙනා අසත්පුරුෂයෙක්මයි. ඇයි සත්පුරුෂයා වඳුනගන්නේ නැහැ? සත්පුරුෂ ධර්මය අඳුනගන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැහැ. එතකොට එයා අසත්පුරුෂයෙක්මයි. හිතන්න ඕනේ මොනවද කියලා හිතාගන්න බෑ. ඉතින් මේ අසත්පුරුෂ කෙනා මෙනෙහි කළ යුතු, මානසිකාර කළ යුතු, සිහිනුවණින් විමසිය යුතු දේවල් දන්නේ නැහැ. ඒ නිසාම ඒ කෙනා ඒ දේවල් හිතට ගන්න දක්ෂ නැහැ. ඊළඟට මෙනෙහි නොකළ යුතු දේ දන්නේත් නැහැ. ඒ නිසා මේ කෙනාට මේ දේවල් තෝරා බේරා ගන්න බැරිව මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරනවා. හඳුනා ගත්තොත් ඔබ මා මට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් හමු වුණා. ඒකේ බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අසත්පුරුෂයාට සත්පුරුෂයාව හඳුනා ගන්නට පුළුවන්ද? අසත්පුරුෂයාට අසත්පුරුෂයාව හඳුනා ගන්නට පුළුවන්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ බැහැ ආනන්ද කියලා දේශනා කරනවා. එතකොට අසත්පුරුෂයා සත්පුරුෂයාව බැහැර කරනවා අසත්පුරුෂයා කියලා. අසත්පුරුෂයා ඇසුරු කරනවා සත්පුරුෂයා කියලා. ඒ තුලින් තවත් විනාශයට යනවා. සත්පුරුෂයා එහෙම නෙමෙයි. සත්පුරුෂයා හඳුනා ගන්නවා. මෙන්න අසත්පුරුෂයා, මෙන්න සත්පුරුෂයා කියලා වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්නවා. නොකල යුතු දේ කරන නිසා. ඉතින් අශෘතවත් පෘ탁ජන කෙනා මෙනෙහි කළ යුතු දේවල් කරන්නේ නැහැ. මෙනෙහි නොකළ යුතු දේ දන්නෙත් නැහැ. මේ නිසා මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි නොකිරීමෙනුත් මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කිරීමෙනුත් නූපන් කාමාශ්‍රව උපදිනවා. උපන් කාමාශ්‍රව වැඩෙනවා. නූපන් භවාශ්‍රව උපදිනවා. උපන් භවාශ්‍රව වැඩෙනවා. නූපන් අවිජ්ජාශ්‍රව උපදිනවා. උපන් අවිජ්ජාශ්‍රව වැඩෙනවා. මේ අනුතර සිදුවන්නේ මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නට යාමෙන්මයි. ඒ ගැන එයාට හොයාගන්න බෑ. යෝනිසෝ මනසිකාරයේ චුට්ටක් හරි තියනවා නම් කෙනෙකුට බේරෙන්න පුළුවන්. අසූචි පිර වූ කලය දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ළඟට මාගන්ධියාගේ අම්මයි තාත්තයි මාගන්ධියාව එක්කගෙන ගියා. මාගන්ධියාගේ අම්මටයි තාත්තටයි නුවණ තිබුණානේ. අම්මයි තාත්තයි ඉස්සරහා පොදුවේ ශරීරය ගැන කිව්වේ. එයාගේ ශරීරය ගැන විතරක් නෙවෙයි කිව්වේ. මේ ශරීරය කියන්නේ අසූචි පුරවපු කලයක් වගේ එකක්. කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ. එතකොට අර අම්මයි තාත්තයි නුවණ තිබුණ නිසා ඉදිරියට ප්‍රශ්න කළා. ඉතින් ඔබ වහන්සේ එහෙනම් මේ ශරීරය අතහැරලා දිව්‍ය ශරීරයක් පතනවද? කියලා ඇහුවා. කලබල වෙන්නේ නැතිව ඊට පස්සේ කෙමෙන් කෙමෙන් ප්‍රශ්න අහගෙන ගියා. මේ අම්මයි තාත්තයි දෙන්නම ධර්මය අවබෝධ කළා. දුව අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න පටන් ගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට කරන්න තියෙන හැම නින්දාවක්ම හැම අපහාසයක්ම කළා. සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒකට හේතුව දිගින් දිගටම තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. අන්තිමට මොකද කළේ? බුදුරජාණන් වහන්සේට පහදින්නේ කවුද? ඒ අයටත් වෛර කළා. ඒ අයව හරව ගන්න බැරි වෙනකොට ඒ අයව මරන්න තීරණය කළා. ඊට පස්සේ පිරිස යොදවලා සාමාවතී බිසව ඇතුළු 500ක් ගෙයක් ඇතුළට දාලා ගිනි තියලා මැරුවා. එතකොට ගින්නට මැදි වුණු ওই 500ම මානසිකාර නොකල යුතු දේවල් මානසිකාර කරන්නේ නැහැ. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා. ඇයි ඒ? ඔක්කොම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. ඒ අයව අමු අමුවේ පිච්චිලා මැරුණා. ඒ පිච්චුනේ කය විතරයි. Taman හදවතේ දියුණු කරපු ධර්මය පිච්චිලා ගියේ නෑ. සියලු දෙනාම මාර්ගඵල ලැබුවා. ඕකට තමයි කියන්නේ ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මය විසින් ආරක්ෂා කරනවා කියලා. කවුරුවත් දුගතියේ ගියේ නෑ. මෙතැනට ආවොත් එතකොට ඒක තමයි මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කිරීමේ දක්ෂකම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරද්දී නූපන් ආශ්‍රව උපදින්නේ නැහැ. උපන් ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. නූපන් කාමාශ්‍රව උපදින්නේ නැහැ. උපන් කාමාශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. නූපන් භවාශ්‍රව උපදින්නේ නැහැ. උපන් භවාශ්‍රව නැති වෙලා යනවා. නූපන් අවිජ්ජාශ්‍රව උපදින්නේ නැහැ. උපන් අවිජ්ජාශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. ඒ ප්‍රහාණය වෙලා යන්නේ නුවණින් මෙනෙහි කරන්න පුළුවන් වුණාම. නුවණින් මෙනෙහි කරන්න බැරි කෙනා අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනකොට එයා හැමතිස්සෙම ඉන්නේ ශ්‍රද්ධාව තුල නෙවෙයි. සැකය තුලයි. අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනා කෙනා බුදුරජාණන් වහන්සේව පිළිගන්නේ නැහැ. උන්වහන්සේගේ ධර්මයවත් පිළිගන්නේ නැහැ. ලෞකික සම්මා දිට්ඨියත් යෝනිසෝ මනසිකාරය නිසා සාමාන්‍යයෙන් යෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනෙක් ඉක්මනින් එනවා ලෞකික සම්මාදිට්ඨියට. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මෙලව පරලෝ පිළිගන්නවා. පින් පව් පිළිගන්නවා. හොඳ නරක පිළිගන්නවා. යම් කිසි හොඳක් හෝ නරකක් හෝ කර්මයක් කළොත් ඒක Tamanට ආපහු කැරකිලා එනවා කියලා පිළිගන්නවා. ඕපපාතික සත්වයන් උපදිනවා කියලා පිළිගන්නවා. ජීවිත අවබෝධය ඇති කරගත්තු ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේ ලෝකයේ හිටිය කියලා අවබෝධ කරගන්නවා. මේ පිළිගැනීමත් එක්ක තමයි එයාට යෝනිසෝ මනසිකාරයට එන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ එයාට ශ්‍රද්ධාවට එන්න පුළුවනි. එහෙම නැත්නම් එයා ශ්‍රද්ධාවටවත් එන්නේ නැහැ. අයෝනිසෝ මනසිකාරයේම ඉන්නවා. මෙන්න මෙහෙමත් හිතෙන අය ඉන්නවා. මම අතීතයේ හිටියද කවුද දන්නේ? නැද්ද කවුද දන්නේ? අනාගතයේ මම ඉඳීද කවුද දන්නේ? නැද්ද කවුද දන්නේ? කොහෙට වෙලා ඉඳීද කවුද දන්නේ? කොහෙ ගිහාම මොකෝ? වර්තමානයේ අපි මෙහෙම හිටියට අපි කොහෙන් ආවද කවුද දන්නේ? අපි කොහේ යනවද කවුද දන්නේ? ඒක මොකටද අපිට? ඔහොම කියන අය නැද්ද? ඉන්නවා. ඔය ඔක්කොම ඇති වෙන්නේ මොකෙන්ද? අයෝනිසෝ මනසිකාරයෙන්. මින් එකකට අයිති වේය ඒ මිසදිටුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයෝනිසෝ මානසිකාරයේ යෙදෙන්න ගියාම ඒ පුද්ගලයා මේ දෘෂ්ටි හයෙන් එකකට වැටෙනවා කියලා. 1. මට වෙනස් නොවන ස්ථිර වූ ආත්මයක් තියෙනවා. 2. මට එහෙම ස්ථිර වූ ආත්මයක් නැහැ. ඒකෙන් එයා වැටෙන්නේ උච්ඡේද දෘෂ්ටියට. තුන මට ආත්මයක් තියෙනවා. මේ ආත්මය තුල ඉඳලා තමයි මම මේ අනාත්මය දකින්නේ. හතර අනාත්මය තුල ඉඳලා තමයි මම ආත්මය දකින්නේ. පහ ආත්මය තුල ඉඳලා තමයි ආත්මය දකින්නේ. අනාත්මය තුල ඉඳලා තමයි අනාත්මය දකින්නේ. 6 පින්පව් විපාක දෙනවා නම් මේ ඔක්කොම ඒ මේ ආත්මය නිත්‍යයි. වෙනස් වෙන්නේ නැහැ. මේ වගේ දෘෂ්ටිගත වීම විතරයි අයෝනිසෝ මානසිකාරයේ යෙදෙන ආශෘතවත් පෘ탁ජන කෙනාට තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සතර අගතියෙන් තොර මොහොතක් නොමැත මා දුටුවේ දෘෂ්ටිගත වුණ කෙනා හැම මොහොතෙම ඉන්නේ සතර අගතියේ. ඡන්ද, දෝෂ, බය, මෝහ කියන සතර අගතියට වැටිලා ඉන්නේ. ඒ නිසා ඒ දෘෂ්ටියටම අහුවෙලා පැටලි පැටලි යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා දිට්ටි සංයෝජන සංයුත්තෝ භික්කවේ අසුතවා පුතුජනෝ මේ අශෘතවත් පෘ탁ජන කෙනා දෘෂ්ටි බන්ධනයේ බැඳිලා ඉන්නේ. ඒ කියන්නේ නිවැරදි අවබෝධයකට එන්න පුළුවන් කමක් නැහැ. හැමතිස්සෙම එයා පටලැවි පටලැවි යනවා. ඒ නිසා ජාති ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම් වලින් එයාට නිදහස් වෙන්න බෑ කියනවා. හඳුනා ගන්න ඒ සොඳුරු සත්පුරුෂයා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාවකයා ගැන දේශනා කරනවා. ඒ කියන්නේ ශ්‍රවණයෙන් ලබාගත යුතු දේ ශ්‍රද්ධා සම්පත්තිය ලබාගත් කෙනා. එතකොට මේ ශ්‍රද්ධාවට තමයි කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමයි ඒ කෙනා අදහාගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම අදහන කෙනා අනිවාර්යෙන්ම මේ ධර්ම මානසිකාරයට එනවාමයි. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අරියානන්ද අස්සාවි ආර්යයන් වහන්සේලාව අඳුනනවා. අරිය ධම්මස්ස කෝවිදෝ ආර්ය ධර්මයට දක්ෂයි. ආර්ය ධම්මේ සුවිනීතෝ ආර්ය ධර්මයේ හික්මෙනවා. සත්පුරිසානං දස්සාවි සත්පුරුෂයන් වහන්සේලාව අඳුනා ගන්නවා. සත්පුරිස ධම්මස්ස කෝවිදෝ සත්පුරුෂ ධර්මයට දක්ෂයි. සත්පුරිස ධම්මේ සුවිනීතෝ සත්පුරුෂ ධර්මයේ හික්මෙනවා. අන්න ඒ අය දන්නවා මේවා තමයි මෙනෙහි කළ යුතු දේ. මේවා තමයි මෙනෙහි නොකළ යුතු දේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්න ගියොත් මොකද වෙන්නේ කියලා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව වැඩෙනවා. ඒ නිසා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් ඒ මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ. හිතනව නම් හිතන්න චතුරාර්ය සත්‍යම පමණක්. මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කළොත් ආශ්‍රවයන් ප්‍රහාණය වෙනවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ භික්ෂූන් වහන්සේලා කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්පවල යෙදিলা වාසය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අහනවා මොනවද ඔය දැන් කතා කර කර හිටියේ කියලා. ඉතින් උන්වහන්සේලා කියනවා ස්වාමීනි අපි මේ කතා කර කර හිටියේ වැඩකට නැති දේවල් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ජීවිත අවබෝධය පිණිස සියල්ල අතහල පැවිදි වූ ඔබ ඕව කතා කරන එක සුදුසු නෑ. ඔබ කල්පනා කරන්න ඕනේ මෙන්න මේක තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. මේක තමයි දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය. මේක තමයි දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය. මේක තමයි දුක නැතිවීමේ මඟ නම් වූ ආර්ය සත්‍ය කියලා ඔබ කල්පනා කරන්න. දැන් බලන්න අච්චර ධර්මයේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණ අය පවා නොමගට වැටුණු අවස්ථා ධර්මය අමතක වෙන අවස්ථා තිබිලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා. ආයෙමත් ඒගොල්ලන්ට සිහිය උපද්දවලා දෙන්න. මේ කාරණයටයි පැවිදි වුනේ කියලා. මෙන්න නුවණින් කල්පනා කරන්න ඕනි දේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවණින් මෙනෙහි කරන කෙනා මේ විදිහට නුවණින් මෙනෙහි කරනකොට උපන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා. නූපන් ආශ්‍රව උපදින්නේ නැහැ. සෝ ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. ඒ තැනැත්තා මෙයයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා නුවණින් මෙනෙහි කරනවා. දැන් ඔබ නොදන්නවා වුණාට ගැඹුරින් කල්පනා නොකලාට පංච උපාදානස්කන්ධය මෙනෙහි කරනකොට අනිත්‍ය වශයෙන් ආයතන මෙනෙහි කරනකොට ධාතු වශයෙන් අනිත්‍ය මෙනෙහි කරනකොට ඒ මොකක්ද ඔබ නුවණින් විමසන්නේ? දුක්ඛ ආර්ය සත්‍යය. ඒ නිසා තමයි දුක කියලා යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. නුවණින් විමසනවා. අයන් දුක්ඛං සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. මේක තමයි දුක හටගන්නා කාරණාව කියලා නුවණින් විමසනවා. ඒ කියන්නේ Taman සිහියෙන් ඉන්න කෙනෙක්. නැත්නම් මෙහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි? Tamanට රාගයක්, ద్వේෂයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, වෛරයක්, එකට එක කිරීමක්, මාන්නයක්, උඩඟුකමක් ආවොත් සිහියෙන් ඉන්නවා නම් දන්නවා. මේ තමයි දුක හටගන්න හේතු වෙන්නා වූ කාරණා. එතකොට එයා ඒකට කැමති වෙනවද? නෑ. එයා මොකද කරන්නේ? ඒක ප්‍රහාණය කරනවා. දුක්ඛ සමුදය කියන්නේ ප්‍රහාණය කළ යුතු දෙයක්. එයා ඒක වර්ධනය කරන්නේ නැහැ. එයා දුක්ඛ සමුදය ප්‍රහාණය කරනවා. අයන් දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති ඒ කෙලෙස් නැතිවීම දුකෙන් නිරුද්ධ වීමයි කියලා නුවණින් මෙනෙහි කරනවා අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති මේක තමයි දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව කියලා. එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි නුවණින් මෙනෙහි කරන්නේ. එතකොට අපිට පේනවා මේ චතුරාර්ය සත්‍යයට ආපු නැති කෙනාට නම් මේක අල්ලන්න පුළුවන් කමක් නැහැ. මේ සම්මා දිට්ඨියට ආවොත් තමයි ඉතිරි මාර්ගාංග ඔක්කොම සම්පූර්ණ වෙන්නේ. එතකොට සංයෝජන ප්‍රහාණය වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතෝ ඔය විදිහට නුවණින් මෙනෙහි කරන කෙනාට තීනි සංයෝජනාති පහියන්ති සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය වෙලා යනවා එතකොට අපිට පැහැදිලිව පේනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්කම තමයි මේ කෙලෙසුන්ගේ ප්‍රහාණය පටන් ගන්නෙ. ඉමේ උච්ඡන්ති භික්ඛවේ ආසවා පහතබ්බා. මහණෙනි මේකට තමයි කියන්නේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලා. හරියටම තේරුම් ගන්න මේ දර්ශනය. දර්ශනය කිව්වාම සමහරු හිතන්නේ මේ ඇහැට පේන එකක් කියලා. දර්ශනය කියන වචනය ඒකට පාවිච්චි කළාට මෙතන දර්ශනය කියන්නේ අවබෝධයට. මේක කියන විට තේරෙන්න ඇති. මේක තමයි දුක නම් වූ ආර්ය සත්‍ය කියලා නුවණින් විමසන්න අවබෝධයක් ඕනේ. මේක තමයි දුක හට ගැනීම කියලා Tamanගේ සිතෙන් හටගන්නා කෙලෙස් ගැනත් නුවණින් දකින්න අවබෝධයක් තියෙන්න ඕනේ. මේක තමයි දුක්ඛ නිරෝධය කියලා නුවණින් දකින්න අවබෝධයක් තියෙන්න ඕනේ. මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා ආර්ය ශ්‍රාංගික මාර්ගය දකින්න අවබෝධයක් තියෙන්න ඕනේ. Taman දක්ෂ නම් හරි. ඒ අවබෝධයට එන්නේ යෝනිසෝ මනසිකාරය තියෙන කෙනා විතරමයි. වෙන කෙනෙකුට එතෙන්ට එන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕනේ. පින්වතුනි, මේ ගෞතම බුදුරජාණන් වහන්සේව අපිට දැන් ධර්මය තුලින් මුණ ගැහෙනවා. අපිට අනාගතයේ ගත්තොත් එහෙම ඉඩක් තියෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න. ඒ වෙන්නේ මිනිස් ආයුෂ අවුරුදු 80000ක් ගියාම. යෝනිසෝ මානසිකාරය නැත්නම් එදාටත් බෑ. අදටත් බෑ. එහෙමනම් පුළුවන් කමක් තිබුණොත් තියෙන්නේ යෝනිසෝ මානසිකාරය තිබුණොත් විතරයි. එහෙමනම් ඔබ තේරුම් ගන්න සම්පූර්ණයෙන්ම Tamanගේ දක්ෂතාවයේ මත තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහුණට පස්සේ සම්පූර්ණයෙන්ම දියුණුව තියෙන්නේ Tamanගේ දක්ෂතාවය මත විතරමයි. Taman දක්ෂ නම් කරන්න පුළුවන් ඒක. Taman ඒ කාරණයට දක්ෂ නැත්නම් Tamanට ඒ අවස්ථාව අහිමි වෙලා යනවා. ලෝකයේ වැඩිපුරම තියෙන්නේ ඒ අවස්ථාව අහිමි වීම. සංවර වීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙවෙනි එක පෙන්වලා දෙනවා. සංවරා පහා තබ්බා. ආශ්‍රවයන් තියනවා සංවර වීම තුලින් ප්‍රහාණය කළ යුතුයි. ඒ කියන්නේ ඉද බික්කවේ බික්කු පටිසංකා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවර සංවුතෝ විහෙරති. නුවණින් විමස විමසා ඇස නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කරනවා. එතකොට ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වාසය කරද්දී හටගන්න ආශ්‍රව හටගන්නේ නැහැ. නෙත රැඳුන රැඳුන තැන්වල ඇහැට එක එක දේවල් පේනවනේ. පින්තූර පේනවා, පොත්පත් පේනවා, පත්තර පේනවා, කැලෑ පත්තර පේනවා, නින්දා පේනවා, ප්‍රශංසා පේනවා, අපහාස පේනවා. එයා මේ ඔක්කොම ඇහෙන් බලන්න ගත්තොත් ඇස සංවර වෙනවා. ඇස සංවර වුණ ගමන් මේ පුද්ගලයා කිලුටු වෙනවා. එතකොට සංවර වීම තුල කිලුටු වෙන්න බෑ. ඊළඟට කන සංවර කරගත්තාම කන අසංවර කර ගැනීමෙන් හටගන්න ආශ්‍රව හටගන්නේ නැහැ. කනෙන් එක එක දේවල් අහන්න ලැබෙනවා. කනෙන් හොඳ අහන්න ලැබෙනවා, ධර්මය අහන්න ලැබෙනවා, අධර්මය අහන්න ලැබෙනවා, නිନ୍ଦා අහන්න ලැබෙනවා, ප්‍රශංසා අහන්න ලැබෙනවා, උපවාද අපවාද අහන්න ලැබෙනවා, කයි කතන්දර අහන්න ලැබෙනවා, ඕපදූප අහන්න ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම අපි ඇසිය යුතු නැහැ. කනට ඇහෙන හැම දෙයක්ම අපිට ඕනේ නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කන සංවර කරගන්න ඕනේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දෙතිස් කතා එපා කියලා දේශනා කරලා තියෙන්නේ ඒකනේ. ඒකෙන් කන අසංවර වෙනවා. අසංවර වුණ ගමන් එයාට නෝපන් ආශ්‍රව උපදිනවා. ඒක වලක්වන්නයි තියෙන්නේ. හොඳට ඒක තේරුම් ගන්න ඕනේ. එන එන කුණු ගොඩවල් ගන්නෙ නැතිව ඉන්න. එතකොට එයා තමයි කන සංවර කරන එක්කෙනා. ඒ කෙනාට කන අසංවර වීම තුල හටගන්න ආශ්‍රව හටගන්නේ නැහැ. නමුත් කන අසංවර වීම කියන එක අයෝනිසෝ මනසිකාරයට වැටෙනවා කියන එක පින තියෙන එක්කෙනාට උනත් වෙන්න පුළුවන්. වැරදුනොත් වැරදුනාමයි. අර දේවදත්ත භික්ෂූන් 500ක් කඩාගෙන රවට්ටගෙන එක්කගෙන යනකොට දේවදත්ත කල්යාණ මිත්‍රයා කියලානේ හිතුවේ. දේවදත්ත කියන දේවල් අහගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? මෙයාලගේ කන අසංවර වෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම කනට අහන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේට විරුද්ධ දේවල්නේ. මෙයාලා ඒ බව දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට කතා කරලා කියනවා සාරිපුත්ත මොග්ගල්ලාන වහාම ගිහින් අර ස්වාමීන් වහන්සේලා අමාරුවේ වැටෙන්න ඉස්සර වෙලා බේරගන්න. නැත්නම් අසත්පුරුෂයෝ ගොඩට ගියාම පස්සේ හොඳ කෙනත් අසත්පුරුෂයා වෙලා යනවා. එතකොට සංවරකම කියන එක තේරුම් ගත්ත කෙනාට මේ මුකුත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා නාසයත් එහෙම්මමයි. නාසය අසංවර වුණොත් හටගන්නවා ආශ්‍රව. ඒ නිසා නාසය සංවර වුණොත් ඇති වෙන්නේ නැහැ. අසංවරද ඔබේ දිවත්. දිවත් එහෙමයි. දිව අසංවර වුණොත් ආශ්‍රව හට ගන්නවා. නවත්වන්න බෑ. මස් කෑමට ගිජු වෙච්ච මිනිහෙක් හිටියා. හැමදාම මස් කනවා. නිකම් මස් නැත්නම් සත්තු මරාගෙන හරි මස් කනවා. බලන්න මේ දිව අසංවර කර ගැනීම නිසා වන විපත දවසක් මේ මිනිස්සය බීලා ගෙදර ගිහින් බලනකොට මස් කන්න නැහැ. මෙයා කෙලින්ම ගියා ගවයා බැඳලා ඉන්න තැනට. ගවයාගේ දිව ඇද්දා. දිව කැපුවා. කපලා කීවා උයලා දීපම් මේක කියලා. උයලා දුන්නා. ඒ මස් කෑල්ල කටට ගන්නකොට එයාගේ දිව ගැලවිලා වැටිලා තියෙනවා. ඔය අතීත සිදුවීමක්. මේ මොකක් අසංවර කර ගැනීමෙන්ද? දිව අසංවර කර ගැනීමෙන්. එතකොට මේ දිව අසංවර කර ගැනීමෙන් හටගන්නා වූ ආශ්‍රව වළක්වන්න තියෙන්නේ මොකෙන්ද? දිව සංවර කර ගැනීමෙන් කයත් එහෙමයි කය අසංවර කරගත්තොත් නූපන් ආශ්‍රව උපදිනවා. උපන් ආශ්‍රව වඩා වර්ධනය වෙනවා. ඒ නිසා කය සංවර කර ගැනීමෙන් ඒ ආශ්‍රව වර්ධනය වෙන්නේ නැහැ. ඒ ආශ්‍රව ප්‍රහාණය වෙනවා. සංවර කෙනා දුකිනුත් නිදහස්. ඊළඟට මනස. දැන් මනසට එනවනේ එක එක අරමුණු. මනස සංවර නොකළොත් අසංවර වීමෙන් හටගන්නා ආශ්‍රව වැඩෙනවා. එතකොට ඒක නොවැඩෙන්න නම් මොකද කරන්න ඕනේ? මනස සංවර කරගන්න ඕනේ. එතකොට බලන්න චතුරාර්ය සත්‍ය මානසිකාර කිරීම තුලින් දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ප්‍රහාණය වෙනවා. ඊළඟට ප්‍රහාණය කරන්න තියෙන්නේ ඉන්ද්‍රිය සංවරය තුලින් ඇස කන නාසය දිව කය මනස සංවර කිරීම තුලින් හැබැයි සතිපට්ඨානයේ හිත පිහිටුවාගෙන ඉන්න කෙනෙකුට මේක කරන්න පුළුවන්. ඇහෙන් රූපය දකිද්දී Tamange හිතට වෙනදී සිහියෙන් ඉන්නකොට දන්නවනම් එයා වහාම සංවර කරගන්නේ නැද්ද? ඇස සංවර කරගන්නවාමයි. කනෙන් ශබ්දය අසද්දී තමන්ගේ හිතට වන දේ තමන් දකිනවා නම් කන සංවර කර ගන්නවාමයි. නාසයෙන් ආග්‍රාණය කරද්දී දිවෙන් රස විඳිද්දී කයෙන් පහස ලබද්දී මනසින් අරමුණු විඳිද්දී තමන් දන්නවා නම් ඒ ගැන සංවර කර ගන්නවාමයි. මනසට අරමුණු එද්දී මේක ද්වේෂය මේක කෙලෙස්. මේවා අකුසල්. මේවා දුරු කළ යුතු දේ කියලා Taman සිහියෙන් ඉඳලා දැක්කනම් එයා ඒක වර්ධනය කරන්නේ නැහැ. එයා සංවර කරනවා. ඒක වර්ධනය වෙන්න දෙන්නේ නැහැ. ඒක මග හරිනවා. එතකොට මේ සංවර කිරීමෙන් Taman විනාශය කරා යන අකුසල් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒව තමයි සංවර කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. සංවර කර ගැනීම කොයි තරම්ම හොඳද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැම තැනම මේ සංවර වීම ගැන කතා කරලා තියෙනවා. ඔබ දන්නව ඇති ධම්මපදයේ තියෙනවා. චක්කුණා සංවරෝ සාදු ඇස සංවර කර ගැනීම කොයි තරම් හොඳද? සාදු සෝතේන සංවරෝ කන සංවර කර ගැනීම කොයි තරම් හොඳද? ගානේන සංවරෝ සාදු නාසය සංවර කර ගැනීම කොයි තරම් හොඳද? සාදු ජිව්හාය සංවරෝ දිව සංවර කර ගැනීම කොයි තරම් හොඳද කායේන සංවරෝ සාදු කය සංවර කර ගැනීම කොයි තරම් හොඳද සාදු වාචාය සංවරෝ වචනය සංවර කර ගැනීම කොයි තරම් හොඳද මනසා සංවරෝ සාදු මනස සංවර කර ගැනීම කොයි තරම් හොඳද? සාධු සබ්බත් සංවරෝ. ඔය හැමදේම සංවර කර ගැනීම කොයි තරම් හොඳද? සබ්බත් සංවරෝ භික්ඛෝ හැම දෙයක්ම සංවර කරගත් භික්ෂුව සබ්බ දුක්ඛා පමුච්චති හැම දුකින්ම නිදහස් වෙනවා එහෙමනම් මේ සංවර වීම කියන එක අපේ ජීවිතවලට බොහෝම පිහිටවන එකක්. බොහෝම උපකාර වෙන එකක්. මොකද හේතුව ඒ සංවර වීම නැතිවීමෙන් ඇතිවන ප්‍රශ්න සමහර විට නිරයේ ඉපදිලා තමයි නවතින්නේ. එක්ක තිරිසන් අපායේ ඉපදිලා තමයි නවතින්නේ. නුවණින් විමසා සේවනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. පටිසේවනා පහතබ්බා. නුවණින් විමසා සේවනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතුය. මේකේ විශේෂයෙන් තියෙන්නේ භික්ෂුවට. චීවර පටිසේවති. සිවුරු පරිහරණය කරනවා. කොහොමද? යාව දේව සීතස්ස පටිඝාතාය. සීතල දුරු කිරීමට. උන්හස්ස පටිඝාතාය. උණුසුම දුරු කිරීමට. ඩංස මකස වාතා තප සිරින්ස පසම්පස්සාය. මෙසි මදුරු අවුසුලං සර්පයින්ගෙන් ආදී දේවල් වලින් වන පීඩා දුරු කිරීමට යාවදේව හිරිකෝපීන පටිච්චා ධනත්තං ලැජ්ජා ඇතිවන තැන් වසා ගැනීම පිණිස එතකොට සිවුරු පෙරවීමේ අර්ථය එච්චරයි සිවුරු පොරවන්නේ එතකොට සමාජයේ ගෞරව ලබා ගන්න නෙමෙයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීම පිණිස නොවේ සිවුරු පොරවන්න හේතුව තමයි මේ තියෙන්නේ. එතකොට සිවුරු පොරවද්දී නුවණින් මේක දැක්කොත් මතක් වුණොත් එයා සිවුරු පෙරවීමේ අර්ථය තුල රැඳිලා ඉන්නවා. ජීවිත යාත්‍රාව සුවසේ පදවන්න. ආහාර ගැනීමත් එහෙමයි. ආහාර ගැනීමත් නුවණින් විමසලා කළ යුතුය. මේව දවාය ජවය පිණිස නොවෙයි. නමදාය මත්වීම පිණිස නොවෙයි. න මණ්ඩනාය සැරසීම පිණිස නොවෙයි. න විභූෂනාය වඩාත් සැරසීම පිණිස නොවෙයි. යාවදේව ඉමස්ස කායත්ත ටිතියා මේ කය පවත්වාගෙන යාම සඳහා යාපනාය යැපීම සඳහා විහිං සූපරතියා වෙහෙස නැති කර ගැනීමට බ්‍රහ්මචර්යානුග්‍රහය මේ උතුම් ආර්ය මාර්ගයට අනුග්‍රහ පිණිස ඉති පුරාණංච වේදනං පටිහංකාමි පැරණි වේදනා නැති කර ගැනීම පිණිස නවංච වේදනං නෝපාදෙස්සාමි. අලුත් වේදනා නූපද වීම පිණිස යාත්‍රාච මේ භවිස්සති ජීවිත යාත්‍රාව පවත්වාගෙන යාම පිණිස අනවජ්‍යතාච පාසු විහාරෝ ചാති නිවැරදි වූ පහස විහරණයෙහි සිටීම සඳහායි ඔච්චරයි කියනවා ආහාර ගැනීමේ අවශ්‍යතාවය. එහෙම නැත්නම් අපට ආහාර ගැනම කතා කර කර කල්පනා කර කර ඉන්න වෙනවා. ගොපල්ලාගේ උපෝසතය වගේ. අද හරි නෑ කෑම. ගල් හැපුණා. ලුණු මදි. අරහෙනම් හොඳයි. ඒකට කියන්නේ මොන උපෝසතයද? ගෝපාලක උපෝසතය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ගොපල්ල හරක් පට්ටිය අරගෙන ගිහින් කල්පනා කරනවා ඊයේ අසවල් දැන තනකොළ කැව්වා හෙට කොහෙද තනකොළ කන්න අරගෙන යන්නේ අර පැත්තට අරගෙන ගියොත් තනකොළක් තියනවා වතුරක් තියනවා ඒ විදිහට සිල්ගත්තු කෙනත් කල්පනා කරනවා නම් අරහෙ කෑම හරි නෑ. තේ ටිකක්වත් නෑ. අතෙන්ට ගියොත් නම් හොඳට කන්න බොන්න හම්බ වෙනවා. හොඳට ඉන්න පුළුවන්. දැන් ඔන්න කෙනෙක් අහනවා අරහෙ වැඩසටහන කොහොමද? හරි ෂෝක් හොඳට කෑම බීම තිබ්බා. අයිස්ක්‍රීම් මෙහෙමත් තිබ්බා කියනවා. එතකොට මේ වැඩසටහන කොහොමද කියලා අහපුවාම මෙයාට මතක් වුණේ මොකක් ගැනද? කෑම ගැන. එතකොට ඒක එයාට වෙන්නේ නෑ ප්‍රත්‍යවේක්ෂා කළා නම්. ඒකට තමයි ප්‍රත්‍යවේක්ෂා තියෙන්නේ. එයා නුවණින් විමසලා තමයි ඒක පරිහරණය කරන්නේ. පුංචි කුටිය හරිම සැපයි. ඊළඟට තියෙනවා සේනාසන පරිහරණය කරනකොට කළ යුතු ආකාරය. ඒ සඳහා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි හොඳම කතාව වදාළේ. මට භාවනාවට වාඩි වුණාට පස්සේ ධන හිස් දෙක තෙමෙන්නේ නැත්නම් මට එතන ඇති කීවා. එතකොට පැහැදිලිව පේනවා අසපුවක් සේනාසනයක් පරිහරණය කිරීමේ අර්ථය මොකක්ද කියලා. මේ තියෙන්නේ අර්ථය යාව දේව සීතස්ස පටිඝාතාය සීතලෙන් වළකින්න උන්හස්ස පටිඝාතාය උණුසුමින් වළකින්න ඩංස මතක වාතා තපසිරින්ස සම්පස්සානං පටිඝාතාය මැසි මදුරුවන්ගෙන් වන පීඩා අවුෙන් සුළඟින් වැළකීමට උතු පරිස්සය විනෝදනං ඉර්තු විපර්යාස වලින් වන පීඩා වලින් වැළකීමට පටිසල්ලා නාරා මත්තං භාවනාවට අනුග්‍රහ පිණිස එතකොට භාවනාවේ ඇලී වාසය කරන්නයි කුටියකට යන්න තියෙන්නේ අසපුවකට යන්න තියෙන්නේ එහෙම නැතුව ඒවා මේ අයිතිවාසිකම් කියාගෙන කෑ ගහන්න නෙවෙයි මේ සඳහා පමණයි යන්න තියෙන්නේ. එතකොට එයා තමයි නුවණින් විමසා පරිහරණය කිරීමෙන් සේනාසන පරිහරණය කිරීම තුල ඇතිවන ආශ්‍රව ප්‍රහාණය කරන කෙනා. බෙහෙත් ගන්න ඒත් ජීවිතය රෝහලක් කරගන්න එපා. ඊළඟට බේත් හේත් ගැනීම. දැන් බෙහෙතක් හේතක් ගත්තාම එයා ඒ බේත හේත ගත්තා එතනින් ඒක ඉවරයි. මේක නැත්තම් පැය 24ම ශරීරයම චෙක් කර කර ඉන්න ගියොත් බෙහෙත් ගැනම කල්පනා කර කර ඉන්න ගියොත් වෙන දෙයකට කාලයක් නැහැ. එහෙම අය නැද්ද? ඉන්නවා. හැමතිස්සෙම එයාගේ ඔළුවේ තියෙන්නේ මොනවද? අසනීපමයි. බෙහෙත්මයි. එක්ක විටමින්මයි. ඒ මොනව හරි ඔහේ කල්පනා කර කර ඉන්නවා මිසක් වෙන දෙයක් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ශරීරයේ උපන් වේදනා නැති කර ගන්නයි මම බෙහෙත් ගන්න කියලා හිතන්නේ නැහැ. එතකොට බෙහෙති ප්‍රශ්නේ එතනින් ඉවරයි. ඒක නිසා බෙහෙත කරගහගෙන ඉන්නේ නැහැ. එතකොට මේ විදිහට නුවණින් විමසෙන කෙනා තමයි ඒ ආශ්‍රව ප්‍රහාණය කරන්නේ. සිව්පසය නුවණින් පරිභෝග කිරීමෙන් පටිසේවනා පහතබ්බා. ඒ සිව්පසය නිසා උපදින ආශ්‍රව උපදින්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මය හැදෙන කෙනෙකුට නම් හොඳටම ප්‍රමාණවත්. නුවණින් විමසා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා නුවණින් විමස විමසා ඉවසිය යුතු ආශ්‍රව තියෙනවා සීතලට අහු වෙනවා එතකොට මොකද කරන්න තියෙන්නේ ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුයි රස්ණයට අහු වෙනවා. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුය. බඩගින්න ඇති වෙනවා. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුය. පිපාසය ඇති වෙනවා. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුය. මధుරව කනවා. සමහර අවස්ථාවල එක මధుරෙක් ඇති අපේ द्वේෂය අවසන්න. ඇයි මැස්සෙකුට බැරිද? එතකොට ඉතින් ඉවසීම පුරුදු කළොත් තමයි ඒකෙන් අපිට ගැලවෙන්න තියෙන්නේ. බෙදාගෙන කෑම ඊළඟට දුරුත්තානං දුරාගතානං වචනපතානං නරක විදිහට නරක ආකාරයෙන් පැමිණිච්ච නිന്ദා අපහාස ඉවසන්න කියනවා ඉවසීමෙන් කියනවා ඒව ප්‍රහාණය කරන්න තියෙන්නේ එතකොට ඒ නිന്ദා අපහාස වලට එකක් එකක් ගානේ උත්තර දෙන්න ගියොත් පැටලි පැටලී යනවා. අපි ඒවා ඉවසන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒවාට හොඳ ලස්සනට උපදෙස් දීලා තියෙනවා. එක දවසක් බුදුරජාණන් වහන්සේව හොයාගෙන ආවා අක්කෝස භාරද්වාජ කියලා බමුණෙක්. බුදුරජාණන් වහන්සේට හොඳටෝම බැන්නා. නින්දා අපහාස කළා. බුදුරජාණන් වහන්සේ ඒවා අහගෙන ඉඳලා පස්සේ අහනවා ඔබ නෑදෑ ගෙවල් වල යනවද කියලා. යනවා කිව්වා. ඒ අනකොට කැවිලි පෙවිලිත් අරන් යනවද? ගෙනියනවා කිව්වා. දුන්නට පස්සේ ඒ අය ඒවා එපා කීවොත් මොකද කරන්නේ කියලා ඇහුවා. ආ ඒවා අපි කනවා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් ඔබ ගෙනාපු ඒ කැවිලි පෙවිලි ටික මට එපා. ඔබම ඕක අනුභව කරගන්න කියලා. මගේ ක්‍රමයත් ඒකයි. යමෙක් යම් ආකාරයකට අපහාස කරනවාද ඒගොල්ලොම ඒක වළඳන එකයි ඇත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි ඒක ලස්සනට අපට කියා දුන්නේ. ඒකේ හරි ලස්සනට තියෙනවා. යම් කිසි කෙනෙක් කිපුණු කෙනාට පෙරලා කිපෙනවා නම් බෙදාගෙන වළඳන කෙනෙක්. ද්වේෂ කරන එක්කෙනාට පෙරලා ද්වේෂ කරනවා නම් එයා බෙදාගෙන අනුභව කරනවා. වෛර කරන කෙනාට පෙරලා වෛර කරනවා නම් බෙදාගෙන අනුභව කරනවා. මම නම් කැමති නැහැ බෙදාගෙන අනුභව කරන්න. ධර්ම මාර්ගයේ දියුණුවක් ලබන්න කැමති නම් මාරාන්තික වේදනා පවා ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ ඒකනේ නරක විදිහට මේ වචන එනකොට එයා මොකද කරන්න ඕනේ? ඉවසන්න ඕනේ. uppannānaṁ sārīrikānaṁ vedanānaṁ dukkānaṁ tippānaṁ බරණං කටුකානං අසාතානං අමනාපං පානහරණං අදිවාසක ජාතිකෝ හෝති ශාරීරික දුක් වේදනායනවා ඉවසන්න බැරි තරමේ අමාරු කටුක කර්කශ වේදනා ඒවත් ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ කියනවා ඒ ඉවසීම තුල තමයි එයාට හටගන්න තියෙන ආශ්‍රව ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ විදිහට ඉවසකින වාසය කරනකොට ආශ්‍රව හටගන්නේ නැහැ. ඉවසුවේ නැත්නම් ඒ වයේදී ආශ්‍රව වඩා වර්ධනය වෙනවා. ආශ්‍රව වඩා වර්ධනය වෙනකොට එයාට තියෙන මහා පීඩාකාරී දෙයක්. එතකොට ඉවසන කෙනාට ඉවසීම නිසා නොඉවසීමෙන් හටගන්න හැම ආශ්‍රවයක්ම ප්‍රහාණය වෙලා යනවා. ඒ නිසා ඉවසිය යුතු තැන්වලදී ඉවසන්න ඕනේ. නුවණින් සලකා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමේච භික්කවේ ආසවා පරිවච්චනා පහතබ්බා මහණෙනි මේ ආශ්‍රවයන් අතර නුවණින් සලකා පරිවර්ජන කිරීමෙන් ඒ කියන්නේ ආශ්‍රයට යන්නේ නැතිව අත්හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. පටිසංකා යෝනිසෝ චණ්ඩං හත්තිං පරිවජ්ජේති දැන් ඒ කාලේ ගොඩක්ම පයින් තමයි ගමන් කළේ. ඉතින් ඒ යනකොට කැලෑබද පාරවල් හම්බ වෙනකොට මේවායේ ඉන්නවා ඡණ්ඩ හස්තියා. තනි ඇතා ඉන්නවා. එතකොට මෙයා මම බය නෑ. මම සිල්වත් කෙනෙක්නේ කියලා ඉස්සරහට යනවා. එයා ඒ නුවණින් විමසලා නෙමෙයි එහෙම කරන්නේ. එයා හිතන්නේ එයාගේ සීලය නිසා ඔක්කොම බය වෙලා තියෙන්න ඕනි කියලා. ඒක තමයි එයාගේ තියෙන අයෝනිසෝ මානසිකාරය. එයා ගිහිල්ලා අපරාධය අර සතාගෙන් මැරුම් කනවා. නුවණින් විමසනවා කියන්නේ ඒක නෙමෙයි. ඡණ්ඩ හස්තියා නුවණින් විමසලා පරිවර්ජනා කළ යුතුයි. ඒ පාරේ යන්නේ නැතුව වෙන පාරක යන්න ඕනේ. එතකොට ඡණ්ඩ අස්සං සමහර අස්පයෝ ඉන්නවා. සැර අස්පයෝ. ඔය රැලෙන් පැනපු අස්පයෝ. මිනිස්සු දැක්කම හිරිහැර කරනවා. ඉතින් නුවණින් විමසන කෙනා මොකද කරන්නේ? ඒ මාර්ගයෙන් මග හැරලා යන්න ඕනේ. මම පැනලා යන්නේ නැහැ. ඔය කොටි ගහන කාලේ අපි අඳුනන එක පවුලක් තිබුණා. ඒ පවුලේ හිටියේ තාත්තයි අම්මයි ওই දරුවෝ කීප දෙනෙකුයි විතරයි. ඉතින් මේ LTTE ප්‍රදේශයේ අනතුරු එද්දී ඒ අම්මයි දරුවෝ ටිකයි කීවා තාත්තේ අපි ඉඳලා හරියන්නේ නැහැ. අපි ඉක්මනට පැනලා යමු. මේ ඉඩකඩම් දීපල ගැන කල්පනා කරලා හරියන්නේ නැහැ දැන්. කියලා කියපුවාම අර තාත්තා කියනවා උඹලා ඵලයල්ලා මම මෙහි ඉන්න මිනිස්සු කාලයක් තිස්සේ ඉඳන් අඳුනනවා මට නම් මේ මිනිස්සු මොකවත් කරන්නේ නැහැ කියලා ඉතින් අර අය යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. ඒ අය කල්පනා කළා කරන්න දෙයක් නෑ අපි යමු කියලා. අතට අහුවෙච්ච දේ අරගෙන පැනලා ගියා. ඒ අම්මයි දරුවෝ ටිකයි අදටත් ජීවත් වෙනවා. තාත්තව පහුවදාම LTTE කාරයෝ ඇවිත් මරලා දැම්මා. දැක්කද නුවණින් විමසා දුරු කළ යුතු එක දුරු නොකිරීම. මග නොමග දැනගෙන සුදුසු කලද දැනගෙන ඊළඟට සැඩ ගොනා සමහර තැන්වල ඉන්න පුළුවන් සැඩ ගොන්නු ඒ වගේම සැඩ බල්ලා ඒ වගේ අනතුරු තියෙනකොට ඒව පෙනි පෙනී යන්න එපා කියනවා නුවණින් විමසා ඒක මගහරින්න කියනවා ඒ වගේම භයානක සර්පයා දැක්කහම ආ මට සර්පියෝ ප්‍රශ්නයක් නෑ කියලා එහෙම යන්න එපා කියනවා. මග හරින්න කියනවා. ඊළඟට කානු, කටුලැහැප්, ප්‍රපාත, වලවල් දැක්කහම ඒව මග හැරලා යන්න කියනවා. ඒක තමයි කියනවා එතනදී නුවණින් විමසලා කරන්න තියෙන දේ. ඒ වගේම කියනවා තමන්ට ගැළපෙන්නේ නැති තැන්වල ඉන්න එපා කියලා. Tamanට ගැළපෙන්නේ නැති තැන්වල ඉන්නේ නැතිව ඒක නුවණින් විමසලා මගහැරලා යන්න ඕනේ කියනවා. අකාලයේ වීදි සංචාරයත් ඒකට අයිති. ඒ කාලයේත් ඕක තිබිලා තියෙනවා. දැන් උනත් රෑ තිස්සේ ඔන්න ඇවිදිනවා, බෝක්කු ගානේ වාඩි වෙලා ඉන්නවා. මොකක් හරි හොරකමක් උන ගමන් අහුවෙන්නේ කාවද? ඒ කෙනාව අහුවෙනවා. ඒකට හේතුව නුසුදුසු තැන සිටීම. ඉතින් නුවණින් විමසලා එයා ඒ තැන්වල ඉන්නේ නැහැ. අතාරිනවා. මග හරින්න අසත්පුරුෂයා. ඊළඟට තියෙනවා පාප මිත්‍රයා නුවණින් විමසලා අතාරින්න ඕනේ. මොකද හේතුව පාප මිත්‍රයා ඇසුරු කරන්න ගියොත් නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේවත් මිනිස්සු සලකනවා පවිටු ගොඩේ දාලා. යහපත් කෙනා නුවණැති සිල්වත් ගුණවත් කෙනා පවා ඒ ගොඩට දාලා සලකනවා. ඒ නිසා ඇසුරු කරන්නේ නැතිව පාප මිත්‍රයා අසත්පුරුෂයා අයින් කරන්න කියනවා. එතකොට මේ වගේ පාප මිත්‍රයන් නුවණින් විමසා Tamanගේ ඇසුරෙන් බැහැර කිරීමෙන් බැහැර නොකිරීමෙන් හටගන්නා වූ ආශ්‍රව මොකවත් හටගන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ බැහැර නොකිරීම නිසා උපදින්න තියෙන ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. එතකොට ඒ විදිහට තමයි ඒ ආශ්‍රව ප්‍රහාණය වෙලා යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ඒ අවස්ථාවලදී මේ ප්‍රකාශ කරන දේවල් හරියටම අපි අනුගමනය කළොත් අපට බොහෝම කරදර අඩු ජීවිතයක් නේ තියෙන්නේ. දැන් කරදර ඇති වෙන්නේ මේ දේවල් වලට පැටලී සිටීමෙන් සම්බන්ධ වීමෙන්. ඉතින් සම්බන්ධ නොවී හිටියාම කරදර හටගන්නේ නැහැ. කරදර වලින් බේරිලා ඉන්න පුළුවන්. නුවණින් විමසා බැහැර කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා විනෝදනා පහතබ්බා මේක සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර එකක්. සතර සතිපට්ඨානයේ වාසය කිරීමෙන් විතරයි මේක කරන්න පුළුවන් වෙන්නේ. ඒ තමයි නුවණින් විමසා බැහැර කළ යුතු, දුරු කළ යුතු ආශ්‍රව. ඒ තමයි කාම විතර්කය. නාදි වාසේති. එයා නුවණින් විමසලා ඉවසන්නේ නෑ ඒක. ඒ කියන්නේ ඒක හිතින් පිළිගන්නේ නෑ. පජහති අත්හරිනවා. විනෝදේති දුරු කරනවා. ක්‍යන්ති කරෝති අභාවයට පත් කරනවා. අනභාවං ගමේති ආයේ හටගන්නේ නැති වෙන තත්වයට පත් කරනවා. යුත්තේට ගිය සෙබලා දේශනාවක තියෙනවා උන්වහන්සේ භික්ෂුව හමුදාවට බැඳුන සෙබලකට උපමා කරලා යෝදා ජීවූපම සූත්‍රයේ තියෙන්නේ. ඔන්න හමුදාවට සෙබලෙක් බැඳෙනවා. ඔන්න දැන් යුද්ධෙට යනවා. එතකොට ඈත ඇහෙනව බෙරහඬ. එතකොටම මෙයා තැති ගන්නවා. බය වෙනවා. මල පහ වෙනවා. ඊට පස්සේ මෙයාට සේනාවේ ඉන්න බෑ. මෙයා පැනලා යනවා. ඒ වගේ කියනවා ඔන්න මහාන වෙනවා. මහාන වෙන්නේ කෙලස් නසන්න. මහාන වෙලා ටික කාලයක් යනකොට මෙයාට ආරංචි වෙනවා අන්න උඹේ යාළුවා බැන්දා. ඔන්න අසවල් අය හොඳට ඉන්නවා. මේවා අහන්න ලැබෙනකොට මොකද වෙන්නේ? මේ ශබ්දයක්නේ ඇහෙන්නේ. බෙරහඬ ඇහුනහම තැති ගන්නවා වගේ. මෙයාට කාම විතර්ක උපදිනවා. මේ කතාව ඇහුණ ගමන්ම අනේ මම මේ තනි වෙලා කරගත්තු දෙයක් කියලා ඊට පස්සේ සිවුරු හැරලා යනවා. සේනාවෙන් පැනලා ගිය සෙබලා වගේ. සේසත් දජ ඔසවාගෙන ඔය එන්නේ මර සෙනගයි. තව කෙනෙක් ඉන්නවා. එයා එහෙම ඒකට කම්පා වෙන්නේ නැති සෙබලෙක්. ඒ සෙබලා තව ඉස්සරහට යනවා. යනකොට ඈතින් එනවා පේනවා අර විරුද්ධ ජනතාව. සතුරු බලවේග කොඩි උස්සගෙන ඒ කොඩි පේනකොට මොකද කරන්නේ? මෙයා තැති ගන්නවා. බය වෙනවා. මෙයාට ඉස්සරහට යන්න බෑ. ඊට පස්සේ සේනාවෙන් පැනලා යනවා. මේ වගේ තමයි පැවිදි වුණු කෙනාට ආරංචි වෙනවා ඔන්න යාළුවා මෙහෙමයි මෙහෙම වුණා කියනවා. ගණන් ගන්නේ නෑ මෙයා ඒක. නමුත් මෙයා යනකොට මෙයාට ඇස් දෙකට දකින්න ලැබෙනවා. ඒගොල්ලෝ ලස්සනට සැරසිලා සන්තෝෂයෙන් hina වෙවි යන විදිහ. එතකොට අයෝනිසෝ මානසිකාරයේ යෙදෙනවා. එතකොට මොකද වෙන්නේ? නූපන් කාමය උපදිනවා. ආ මටත් තිබුණනේ මෙහෙම කරන්න. ඒ කියන්නේ අයෝනිසෝ මානසිකාරයේ යෙදෙන කෙනාට පොඩි දෙයක් ඇති. සිහින ලෝකයේ අපූරු චාරිකාව එක තැනක තියෙනවා පොඩි හාමුදුරු කෙනෙක් වටාපතකුයි පිරිකර වගේකුයි අරගෙන ආව ලොකු හාමුදුරුවන්ට පූජා කරන්න. ලොකු හාමුදුරුව ඒක පිළිගත්තේ නැහැ. උන්වහන්සේගේ අල්පේච්ඡකම නිසා ඒක පිළිගත්තේ නැත්තේ. ඒ වුණාට පොඩි හාමුදුරුව හිතුවේ කොහොමද? මේක කලේ තරහට කියලා. අයෝනිසෝ මනසිකාරය නිසයි එහෙම වුනේ. ලොකු හාමුදුරුවන්ට ඉතින් ඒ පොඩි හාමුදුරුව පවන් ගගහා ඉන්නකොට කල්පනා කළා මම ගෙනාපු පිරිකර පිළිගත්තේ නෑ. මට වැඩක් නෑ මෙහි ඉඳලා. දැන් මේ හිතන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. ඉතින් කල්පනා කරනවා මම යනවා. ගිහින් වෙලහෙලදාමක් කරනවා. ඊළඟට කුඹුරු කෑල්ලක් ගන්නවා. ඊට පස්සේ තව ටිකක් ඒක දියුණු කරලා හරක් පට්ටියක් ගන්නවා. ඒකත් මම තව ටිකක් දියුණු කරලා මම කසාදයක් බඳිනවා. ඊට පස්සේ මම ළමයි වඩාගෙන අපේ ලොකු හාමුදුරුවන්ව බලන්න එනවා. එදා පිරිකර පිළිගත්තේ නැති නිසා ඔන්න මම ආවා කියලා පෙන්වන්න එනවා. එතකොට බැරි වෙලාවත් හාමිනේගේ අතින් වරදක්වත් වෙලා ළමයා අතහැරුණොත් එහෙම ලොකු හාමුදුරුවෝ ඉස්සර කියලා බලන්නේ නැහැ. මම දෙනවා පාරක් කියලා අර වටාපතින් ලොකු හාමුදුරුවන්ගේ ඔළුවට ගැහුවා. ලොකු හාමුදුරුවෝ ඇහුවා "හා පොඩි නම හාමිනේට ගහන්න බැරි එකටද මට ගැහුවේ" කියලා. එතකොට දුවන්න ලැහැස්ති වුණා. එතකොට අල්ලගෙන කීවා "ඕක තමයි අයෝනිසෝ මනසිකාරය. ඕක නැති කරගන්න" කියලා කීවා. එතකොට අපිට පේනවා මේ කාම විතර්කය හටගත්තාම ඒ කාම විතර්කය අත්හැරියේ නැත්නම් නූපන් ආශ්‍රව උපදිනවා. උපන් ආශ්‍රව වැඩි දියුණු වෙනවා. හිරු සඳු දෙකම අත ගෑවද කාමයෙන් නම් බේරුමක් නැත. කාම විතර්කය අතහරින්න හොඳම දේ තමයි කාමයන්ගේ ආදීනව මෙනෙහි කිරීම. එතකොට කාම විතර්ක හොඳට අතහරින්න පුළුවන්. අර එක තැනක තියෙනවා දැලි කුණු ගාගෙන දරමිටියක් අරගෙන වැද්දෙක් වගේ මිනිසියෙක් එනවා පොඩි ස්වාමින් වහන්සේලා පිරිසක් ඉස්සරහට. මේ පොඩි ස්වාමින් වහන්සේලා මේ මිනිසයාගේ විරූපී බව දැකලා hina වෙන්න පටන් ගත්තා. මේ මිනිසයා දරමිටිය පැත්තකින් තියලා පොඩි ස්වාමින් වහන්සේලා ඉස්සරහට ගියා. ගිහින් කීවා පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේලා මේ හඳ අත දාලා තියනවද කියලා. මම ඊර්දි බලයෙන් මේ හඳ අත ගාපු එක්කෙනෙක් කිව්වා. ඔබ වහන්සේලා හිරු මඩල අත ගාලා තියනවද? ඇහුවා. මම ඔය වගේ සිවුරක් පොරවගෙන ඊර්දි බලයෙන් හිරු අත ගාපු එක්කෙනෙක් කිව්වා. දැන් බලන්න කීවා කාමයේ විසින් මාව ගෙනාපු තැන. එදා තමයි මේ පොඩි හාමුදුරුවන්ට ඇස් ඇරුනේ. එතකොට කාමයේ ආදීනව සලකනකොට තමයි කාම සංකල්පනාව බැහැර වෙන්නේ. ගලේ කොටන අකුරු වගේ මැකෙන්නේ නැහැ. ඊළඟට ව්‍යාපාද සංකල්පය. ව්‍යාපාද සංකල්පය කීවේ තරහා. තරහා ඇති වෙන පුද්ගලයන් ඉන්නවනේ. තුන් දෙනෙක්. එක්කෙනෙක් ඉන්නවා ගලේ කෙටුවා වගේ. ආයේ ඉතින් එයාගේ තරහ නැති වෙන්නේ නැහැ. පලි ගැනීමෙන් මිසක් ඒක නැති කරගන්න ක්‍රමයක් එයා දන්නේ නැහැ. එතකොට තව එක්කෙනෙක් ඉන්නවා එයා වැල්ලේ ඉරක් ඇඳා වගේ ටික දවසක් යනකොට ඒක නැති වෙලා යනවා. තව එක්කෙනෙක් ඉන්නවා ජලයේ ඇඳපු ඉරක් වගේ. ඒක ඒ සැනින්ම නැති වෙලා යනවා. එතකොට ව්‍යාපාද සංකල්පනාව ඇති වෙනකොට එයා ඒකේ ආදීනව මෙනෙහි කරන්න ඕනේ. මේ ව්‍යාපාදය මනුස්ස సంతානය උපදින්නේ හිතසුව පිණිස නොවේ. අහිත පිණිස, දුක පිණිසමයි, අනර්ථය පිණිසමයි. මොකද මේ ව්‍යාපාදය නිසා සමහරු මව් මරනවා, පියා මරනවා, රහතුන් මරනවා, බුදුරජුන්ගේ ලේ සොලවනවා, සංඝ කරනවා. මේ ඔක්කොම ව්‍යාපාදය නිසා කරන දේවල්. එතකොට ව්‍යාපාදය නිසා නූපන් පාප කර්ම රැස් කරනවා. උපදවා ගන්නවා. නිරයේ යනවා. තිරසන් අපායේ යනවා. പ്രേත ලෝකයේ යනවා. නොයෙක් වද බන්ධන වලට භාජනය වෙනවා. තරහ මරහ බලාගෙනයි දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදු වුණ සිදුවීම් බලනකොට වැඩිපුරම තියෙන ව්‍යාපාද සංකල්පය නිසා උන්වහන්සේට කරලා තියෙන දේවල්. එතකොට අපට පැහැදිලිව පේනවා සතර සතිපට්ඨානයේ යෙදෙන එක්කෙනා ව්‍යාපාද සංකල්පය ආපු ගමන් එයා දකිනවා මේක අකුසල්. එතකොට එයා ඒක ප්‍රහාණය කරන්න කල්පනා කරනවා. දැන් අර දේවදත්තලා වගේ අය එක පැත්තකින් බලනවා විනාශ කරන්න. ඒ පැත්ත නැති වෙනකොට තව පැත්තක් හොයනවා විනාශ කරන්න. ඒ පැත්තෙන් අසාර්ථක වෙනකොට තව පැත්තක් හොයනවා. අන්තිමට බලනකොට විනාශ වෙලා තියෙන්නේ කාවද? Tamanmai විනාශ වෙලා තියෙන්නේ. එතකොට ඉතින් මේ වගේ द्वේෂයේ තියෙන ස්වභාවය ඒක නුවණින් සලකලා මේ දුරු කරන්න ඕනේ. ප්‍රහාණය කරන්න ඕනේ. නූපදවන්න ඕනේ. අභාවයට පත් කරවන්න ඕනේ. සෑම තිස්සෙම සැකෙන් ඉන්නේ ඇයි? ඊළඟට විහිංසා සංකල්පයක් තියෙනවා. විහිංසා කියන්නේ හිංසා පීඩා කිරීමේ කැමැත්ත. මේක ඇති වෙනකොට නුවණින් සලකලා දුරු කරන්න ඕනේ. හොඳට මෛත්‍රිය දියුණු කිරීමෙන් ඉවසීම දියුණු කිරීමෙන් කරුණාව දියුණු කිරීමෙන් මේ අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් බද්ධ වෛරය ඇතිවන පුද්ගලයාට ද්වේෂය ඇති පුද්ගලයාට මහා ලොකු දෙයක් කරන්න ඕනේ නෑ. සුළු දෙයක් කිව්වහම ඇති. අර දැක්කනේ මාගන්දියා. සුළු දෙයක් කිව්වහම ඇති. ඒ සුළු දෙය මුල් කරගෙන එයාට විශාල විපතක් කරා යන්න ඒක ප්‍රමාණවත් වුණා. මේ නිසා නුවණින් සලකලා එයා ඒක දුරු කරන්න ඕනේ. නුවණින් කල්පනා කරන්න පුළුවන් නම් එතකොට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක තමයි ඒ කිව්වේ. ඊළඟට තියෙනවා උපනෝපන්නේන පාපකේ අකුසලේ ධම්මේ. උපනෝපන් පාපී අකුසල ධර්මයන් හඳුනාගෙන එයා බැහැර කරන්න ඕනේ. එතකොට දැන් මේවා කරන්න තියෙන්නේ තම තමන් විසින්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක ශ්‍රවණ මාත්‍රයකින් ඒ කියන්නේ ඇසීම් පමණකින් කතික මාත්‍රයකින් කතා කළ පමණකින් සම්පූර්ණ වන දෙයක් නෙමෙයි. මේක කීවට පස්සේ ඒක හිතට අරගෙන ඒක නුවණින් කල්පනා කරන්න පුළුවන් කෙනාට මේ ධර්මය දියුණු කරන්න පුළුවන්. නුවණින් කල්පනා කරන්න බැරි එක්කෙනාට ඒක කරන්න බෑ. එතකොට ඒ නුවණින් කල්පනා කිරීම තමයි කළ යුත්තේ. නුවණින් කල්පනා කළේ නැත්නම් හැමතිස්සෙම හිතන්නේ ධර්ම කාරණයක් කීවත් හිතන්නේ බැන්න කියලා. කැස්සත් හිතන්නේ අපහාස කළා කියලා. බැරි වෙලාවත් කෙල ගැහුවත් හිතන්නේ එයාට කෙල ගැහුවා කියලා. ඒ කියන්නේ නුවණින් කල්පනා නොකරන කෙනා හැමතිස්සෙම බලන්නේ සැකෙන්. ඒ සැකය නිසා තමයි හොඳක් කරන්න ගියත් එයාට පේන්නේ මොකක්ද? නරකක් වගේමයි පේන්නේ. එකට එක කළා වගේමයි පේන්නේ. මොකද හේතුව ඒ අයෝනිසෝ මානසිකාරයේ හැටි. සමත විදර්ශනා භාවනා වශයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කතමේ භික්කවේ ආසවා භාවනා පහතබ්බා. භාවනා වශයෙන් ආශ්‍රව ප්‍රහාණය කරනවා නම් මොනවද ඒ භාවනා? ඉද්ද බික්කවේ බික්කු පටිසංකා යෝනිසෝ සති සම්බොජ්ජංගං භාවේති. මෙහිලා භික්ෂුව නුවණින් විමසලා සමත විදර්ශනා තුල පිහිටලා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස සිහිය වඩනවා. මොකක්ද සිහිය? කය පිළිබඳව සිහිය වඩනවා. විඳීම ගැන සිහිය වඩනවා. සිත ගැන සිහිය වඩනවා. පංච නීවරණ, පංච උපාදානස්කන්ධ, ආයතන ආදිය ගැන සිහිය වඩනවා. සතර සතිපට්ඨානය වඩනවා. ආර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙන. ඒක තමයි සති සම්බොජ්ජංගය. එතකොට ඒක කොහොමද වඩන්නේ? විවේක නිසිතං. ඒ සති සම්බොජ්ජංගය වඩනකොට පංච නීවරණයන්ගෙන් සිත බැහැර වෙනවා. එතකොට විවේකයි. විරාග නිසිතං. නොයල්ම ඇසුරු කරගෙන. නිරෝධ නිසිතං. තණ්හා නිරෝධය ඇසුරු කරගෙන. වොස්සග්ග පරිණාමින් නිවන අරමුණු කරගෙන තමයි එයා මේ සිහිය වඩන්නේ. එතකොට මේ හිතේ රැකවරණය සලසන්නේ මොකෙන්ද? සිහියෙන්. එතකොට මේ බොජ්ජංග ධර්මයන්ගේ අංග එක මොකක්ද? සිහිය. සිහියෙන් තොරව බොජ්ජංග මොකුත් නැහැ. අවබෝධයට අනුව නුවණ හැසිරවීම ඊළඟට මොකක්ද? ධම්මවිචේ සම්බොච්චංගය. ධම්මවිචේ කියන්නේ නුවණින් විමසීම. ධම්ම කියන්නේ ධර්මය. සිහිය තිබුණොත් තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. සිහිය නැතිනම් බෑ. එතකොට එයා නුවණින් විමසනවා. පංච උපාදානස්කන්ධය, ආයතන 6, පටිච්ච සමුප්පාදය ඒ විදිහට නුවණින් විමසද්දී ඒක තමයි ධම්ම විචය සම්බොච්චංගය. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් අවබෝධ වීම පිණිස නුවණින් විමසද්දී. දුක් දේ දුක් වශයෙන් අවබෝධ වීම පිණිස නුවණින් විමසද්දී. අනාත්ම දේ අනාත්ම හැටියට අවබෝධ වීම පිණිස නුවණින් විමසද්දී. කුසල් අකුසල් හොඳට තේරුම් ගන්නවා. අකුසල් බැහැර කරනවා. කුසල් වඩනවා. මේ ඔක්කොම තියෙන්නේ නුවණින් විමසීමත් එක්කයි. අවබෝධය පිණිස සිදු කරන වීරියය. එතකොට ඒ නුවණින් විමසීම හරියට කරනකොට නීවරණ ධර්මයන්ගෙන් බැහැර වෙලා කෙලෙස් නැසන මාර්ගයේ යනකොට වීරිය සම්බොජ්ජංගය උපදිනවා. ඒ උපදින වීරියය තමයි උපන් අකුසලයන් ප්‍රහාණය කිරීමට මෙයාට වීරිය උපදිනවා. නූපන් අකුසල් නූපද වීමට මෙයාට වීරිය උපදිනවා. උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට වීරිය උපදිනවා. නූපන් කුසල් උපදවා ගන්න වීරිය කරනවා. එහෙමනම් එයාට කුසල් ගැනත් අවබෝධයක් තියෙනවා අකුසල් ගැනත් අවබෝධයක් තියෙනවා. අවබෝධයක් නැත්නම් මෙයාට මේ වීරය කරන්න බෑ. අකුසල් හටගනිද්දි මෙයා දන්නේ නෑනේ මේවා අකුසල් කියලා. කුසල් දන්නේත් නැත්නම් අකුසල් දන්නේත් නැත්නම් මෙයාට වීරිය කරන්න බෑ. වීරිය හරියට කරන්න නම් අකුසල් දැනගන්න ඕනේ. අකුසල් වල ආදීනව දැනගන්න ඕනේ. එතකොටයි එයාට අකුසල් ප්‍රහාණය කිරීමේ ඕනෙකමක් ඇති වෙන්නේ. කුසල් හඳුනා ගන්න ඕනේ. කුසල් වල යහපත හඳුනා ගන්න ඕනේ. එතකොටයි එයාට මේ කුසල මාර්ගයේ දියුණු කිරීමේ ඕනෙකමක් ඇති වෙන්නේ. එතකොට අන්න ඒ මාර්ගයේ එයා වීරිය නැමැති බොජ්ජංගේ දියුණු කරනවා. එතකොට අකුසල් දුරු වෙනකොට කුසල් දියුණු වෙනකොට මෙයාට මොකක්ද ඇති වෙන්නේ? අවබෝධය පිණිසමයි මේ ප්‍රීතියත්. පීති සම්බොජ්ජංගං භාවේති. මෙයාට ප්‍රීතිය ඇති වෙනවා. ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. මම දැන් ධර්ම මාර්ගයේ දියුණු කරන කෙනෙක්. මම අකුසල් බැහැර කරන කෙනෙක්. කුසල් වඩන කෙනෙක්. මම මේ ධර්ම මාර්ගයේ සිහිය පිහිටුවන කෙනෙක් කියලා. ඒ විදිහට සිතේ අකුසල් බැහැර වෙනකොට කුසල් වැඩෙනකොට ඇතිවෙන ප්‍රීතියක් තියෙන්නේ ආර්ය සත්‍ය අවබෝධය පිණිසමයි. සැහැල්ලුවෙන් යුතුව අවබෝධ කරන්න. ඊළඟට මේ ප්‍රීතිය නිසාම මෙයාගේ කයත් සැහැල්ලු වෙනවා, සිතත් සැහැල්ලු වෙනවා. ඒකත් තියෙන්නේ ආර්ය සත්‍ය අවබෝධයටමයි. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ සමාධිය වැඩෙනවා. එතකොට සමාධිය යොමු කරලා තියෙන්නේත් ආර්ය සත්‍ය අවබෝධයටමයි. මාර්ග අංගයක් හැටියට මෙයාට තියෙනවා එතකොට ඒකත්. විවේක නිස්සිතං විවේකයෙන් යුතුව විරාග නිස්සිතං ඇල්ම දුරු වෙන නිරෝධ නිස්සිතං ඇල්ම නිරුද්ධ වෙන වොස්සග්ග පරිණාමෙන් නිවන කරා යන විදිහට තමයි මේ සමාධිය ඇති වෙන්නේ. අවබෝධයට හේතු වන උපේක්ෂාව. ඊළඟට උපේක්ඛා සම්බොච්චංගය. ඒ කියන්නේ මේ ත්‍රිලක්ෂණය තේරෙනකොට මේ පංච උපාදානස්කන්ධයක් තියෙන්නේ. ඇති වී නැති වී යන ධර්මතාවයක් තියෙන්නේ කියලා අවබෝධය ඇති වෙනකොට එයාට උපේක්ෂාවක් ඇති වෙනවා. දැන් මේ ළඟදි දරුවෙක් මගෙන් ඇහුවා ස්වාමීන් වහන්ස සැප දුක් උපේක්ෂා කියලා විඳීම් තුනක් තියෙනවා. එතකොට මේ විඳීම් තුනෙන් උපේක්ෂා විඳීම නේද දියුණු කරන්න ඕනි කියලා. මම කීවා නෑ නෑ උපේක්ෂාව විඳීම දියුණු කරන්න බෑ කියලා. මොකද ඒ සැප දුක් උපේක්ෂා කියලා යම් විඳීමක් තියනවද? ඒ විඳීම් තුනම තියෙන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. එතකොට ස්පර්ශය නැති වෙලා යනකොට ඒ විඳීම් තුනම වෙනස් වෙලා යනවා. ඒ නිසා ඒක බුද්ධ දේශනාවේ තියෙන්නේ කොහමද? සැප වේදනාව දුකක් වශයෙන් බලන්න කීවා. දුක් වේදනාව උලක් වශයෙන් බලන්න කීවා. උපේක්ෂා වේදනාව අනිත්‍ය වශයෙන් බලන්න කීවා. ඉතින් මේ අවබෝධය තුල ඇතිවෙන උපේක්ෂාවයි අපට ඕනේ. උපේක්ෂා වේදනාව නෙමෙයි. එතකොට මේක නිවැරදිව තේරුම් ගන්න ඕනේ. දැන් අපට ඇතිවෙන උපේක්ෂා වේදනා අපට තියාගන්න බෑ. ඒ ඇයි? ඒ ස්පර්ශය නැති වෙනකොට ඒ උපේක්ෂාව නැති වෙනවා. නමුත් අවබෝධයෙන් නැති වෙන උපේක්ෂාව එහෙම එකක්ද? නෑ. ඒක අවබෝධයක්. ඒක ඥානයක්. ඒක තමයි මෙතන උපේක්ඛා සම්බොජ්ජංගය කියලා තියෙන්නේ. එතකොට මේ උපේක්ඛා සම්බොජ්ජංගය විවේක නිස්සිතං විවේකයෙන් විරාග නිස්සිතං නොඇල්මෙන් යුතුව නිරෝධ නිස්සිතං ඇල්ම නිරුද්ධ වන ආකාරයට වොස්සග්ග පරිණාමින් නිවන කරා යොමු වෙලා ඔය සප්ත බොජ්ජංග දියුණු කරනවා සති ධම්මවිචය වීරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්මයන් දියුණු කරනවා. දියුණු කරනකොට ඒ බොජ්ජංග ධර්මයන් දියුණු වීම නිසා ආශ්‍රවයන් ඡය වෙලා යනවා. මතකද ආශ්‍රව ඡය වෙන ක්‍රම ටික. එතකොට බලන්න ආශ්‍රව ඡය වෙන ක්‍රම කීයක් තියෙනවද? 1 දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. එතකොට ඒ විදිහට එයා ඒක ප්‍රහාණය කරන්න ඕනේ. දෙක සංවර වීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. එතකොට සංවර වීමෙන් තමයි ඒ ආශ්‍රය ප්‍රහාණය වෙන්නේ. තුන නුවණින් විමසා සේවනය කිරීමෙන් සිව්පසය පරිභෝග කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒවා සිව්පසය නුවණින් විමසා පරිභෝග කිරීම මත තමයි ප්‍රහාණය වෙන්නේ. 4. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒවා ප්‍රහාණය වෙන්නේ ඉවසීමෙන්මයි. 5. නුවණින් විමසා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ ආශ්‍රව නුවණින් විමසා බැහැර කිරීමෙන් තමයි ප්‍රහාණය වෙන්නේ. 6. නුවණින් විමසා දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒවා දුරු වෙන්නේ නුවණින් විමසා දුරු කිරීමෙන්. 7. භාවනා වශයෙන් සප්ත බොජ්ජංග දියුණු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. එතකොට ඒවා ප්‍රහාණය වෙන්නේ බොජ්ජංග ධර්මයන් දියුණු කිරීමෙන් තමයි. කළ යුතු සියල්ල කළ කෙනා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි යම් දවසක භික්ෂුවට දර්ශනයෙන් ප්‍රහාණය විය යුතු ආශ්‍රවයන් ප්‍රහාණය වුණා නම් සංවර වීමෙන් ප්‍රහාණය විය යුතු ආශ්‍රවයන් ප්‍රහාණය වුණා නම් නුවණින් විමසා පරිභෝග කිරීමෙන් ප්‍රහාණය විය යුතු ආශ්‍රවයන් ප්‍රහාණය වුණා නම් ඉවසීම තුලින් ප්‍රහාණය විය යුතු ආශ්‍රවයන් ප්‍රහාණය වුණා නම් නුවණින් විමසා පරිවර්ජණය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ප්‍රහාණය වුණා නම් නුවණින් විමසා දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ප්‍රහාණය වුණා නම් භාවනා වශයෙන් සප්ත බොජ්ජංග ධර්මයන් වැඩිමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ප්‍රහාණය වුණා නම් අයං බුච්චති භික්කවේ බික්කු සබ්බාසව සංවර සංවුතෝ විහෙරති එයාට තමයි කියන්නේ සියලුම ආශ්‍රව වලින් බේරිලා සංවර වෙලා වාසය කරන ආසවක්කය සියලුම ආශ්‍රව වලින් මිදුණු කෙනා අච්චොච්චි තණ්හං. එයාට තමයි කියන්නේ තණ්හාව නැති කරපු කෙනා. වාවත්තායි සංයෝජනං. එයාට තමයි කියන්නේ සියලු බන්ධන ඉක්මවා ගිය කෙනා. සම්මා මානාභි සමයා මානය මනාකොට අවබෝධ කරලා අන්තමකාසි දුක්ඛසාති මේ දුක අවසන් කරපු කෙනා කියන්නේ එයාට යෝනිසෝ මානසිකාරයේ තරම් තවත් දෙයක් තියනවද? අපිත් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී අපට තියෙන්නේ පුළු පුළුවන් විදිහට මේ ආශ්‍රවයන් හට නොගන්න මාර්ගය දියුණු කරන්න තමයි ඉතින්. ඒකට මම මුලින්ම කිව්වනේ බුදුරජාණන් වහන්සේ මුලින්ම ආශ්‍රව ගැන දේශනා කරන්න කලින් කීවා. දන්න කෙනාටයි දකින කෙනාටයි කීවා මේක කරන්න පුළුවන්. මොකක් දන්න දකින කෙනාටද? යෝනිසෝ මනසිකාරය මොකක්ද කියලා දන්න කෙනා, දකින කෙනා. අයෝනිසෝ මනසිකාරය මොකක්ද කියලා දන්න කෙනා, දකින කෙනා විතරයි කීවා. මේ නොදන්නා නොදකින කෙනෙකුට මේක කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට එයා හරියට තේරුම් ගන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයේ નિયම විදියට සිදු වුණොත් ආශ්‍රවයන් ප්‍රහාණය වන වැඩපිළිවෙලකට එයා යනවා. අයෝනිසෝ මනසිකාරයේ තිබුණොත් ආශ්‍රවයන් වැඩෙන වැඩපිළිවෙලකට එයා යනවා. හරි ලස්සනට මේක තෝරා ගන්න පුළුවන්. දැන් බලන්න ආශ්‍රව හත විස්තර කරන්න කලින් බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ මූලික පදනම පෙන්නවා. එතකොට උන්වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා අභ්‍යන්තරික අංගයක් විදිහට යෝනිසෝ මනසිකාරයේ තරම් වූ දෙයක් වෙන බුදු ඇසින් දකින්නේ නැහැ කියලා. එතකොට බලන්න සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර අංගයක් වශයෙන් පවතින යෝනිසෝ මනසිකාරයමයි ප්‍රයෝජනවත් වන්නේ. සැරියුත් හිමියන් රහත් වූ හැටි. දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ අරහත්වයට පත්වෙන්න ඉස්සර වෙලා ගිජ්ජකූට පර්වතේ සූකරකත කියන ලෙනේ බුදුරජාණන් වහන්සේට පවන් සලසල හිටියා. වැඩක් කර කරනේ හිටියේ. පවන් සලනවා කියන්නේ එතකොට දීඝනක කියන පරිබ්‍රාජකයෙක් බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න එවිදින් ධර්ම කතාවකට සම්බන්ධ වුණා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. විඳීම ගැන, වේදනාවේ අනිත්‍ය ගැන, මේ සැප, දුක්, උපේක්ෂා විඳීම් වල අනිත්‍ය ගැන ධර්මයක් දේශනා කළා. එයා අහගෙන ඉන්න ගමන් යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. දැන් මේක අහගෙන ඉන්නවා සාරිපුත්තු ස්වාමින් වහන්සේ. උන්වහන්සේත් පවන් සලසලා යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. ධර්ම දේශනාව අවසන් වෙනකොට සාරිපුත්තු ස්වාමින් වහන්සේ අරහත් ඵලයටපත් වුණා. අර දීගණක සෝවාන් වුණා. නුවණින් විමසීම නැත්නම් බලන්න එතකොට මේ හාස්කම සිදු වුණේ මොකෙන්ද? යෝනිසෝ මනසිකාරයෙන්. එතකොට දීගණක යෝනිසෝ මනසිකාරයේ යෙදුනේ නැත්නම් සාරිපුත්තු ස්වාමින් වහන්සේ යෝනිසෝ මනසිකාරයේ යෙදුනේ නැත්නම් ඒ දේශනාවේ ඵලයක් තියනවද? නෑ. ඵලයක් නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවේ ප්‍රතිඵල සහිත වුණේ මක් නිසාද? යෝනිසෝ මනසිකාර්ය ඒ ශ්‍රවණය කරන කෙනා තුල තිබීම නිසා. ශ්‍රවණය කරන කෙනා තුල යෝනිසෝ මනසිකාර්ය නැත්නම් ඒක නිකම්ම නිකම් කනින් අහලා හුළඟ ගිය දෙයක්. එච්චරයි. මොකොත් වෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රවණය කරන කෙනා තුල යෝනිසෝ මනසිකාර්ය ඇතිවීම තුල තමයි මේකේ ඵල ලැබෙන්නේ. එයා තමයි ඒක සිහියට අරගෙන නුවණින් විමසලා තේරුම් අරගෙන අවබෝධ කරන්නේ. එතනින් තමයි ශ්‍රාවකයා බිහි වෙන්නේ. එතකොට යෝනිසෝ මනසිකාර්ය ලෝකෙ මිනිසුන් අතර නැත්නම් කිසිම දවසක මාර්ගඵලලාභීන් බිහි වෙන්නේ නැහැ. ධර්මය කොච්චර කතා කළත් බිහි වෙන්නේ නැහැ. හැබැයි යෝනිසෝ මනසිකාරය කොයිතරම් තිබ්බත් ධර්මය කතා කළේ නැත්නම් ඒත් මාර්ගඵලලාභීන් බිහි වෙන්නේ නැහැ. එහෙමනම් මාර්ගඵලලාභීන් බිහි වෙන්නේ ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි දෙකේ එකතුවත් එක්කයි. කල යුතුය දේ හඳුනා ගන්න. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට ඒ දුර්ලභ දේ ලැබිලා තියෙනවා. ඒ නිසා මේ පින්වතුන් යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න. අයෝනිසෝ මනසිකාරය අත්හරින්න. මෙනෙහි කළ යුතු දේ හඳුනාගෙන මෙනෙහි කරන්න. මෙනෙහි නොකළ යුතු දේ හඳුනාගෙන අත්හරින්න. ආශ්‍රව හටගන්නා ආකාරයෙන් නොව ආශ්‍රවශය වන ආකාරයෙන් යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න. පින්වත් සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා. සාදු සාදු සාදු